අරුණ මනතුංග මහත්මයා පිරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. ස්වාමින් වහන්සේ අද අපිට කියලා දුන්න කාරණා මම අහගෙන ඉන්නකොට හිතුණා බොහොමත්ම මේක ප්‍රායෝගික ජීවිතයේ ධර්මයේ ප්‍රගුණ කරන ආකාරයට අපිට සම්බන්ධ කරලා ගන්නට පුළුවන්. මොකද දැන් විශේෂයෙන්ම ධාතු මනසිකාරය කියන එක භාවනාවක් විදිහට සක්මන් භාවනාව තුලින් වගේ අපි කරනවා නම් සක්මන් භාවනාව හොඳට දියුණු වෙනවා නම් කෙනෙක්ගේ එතකොට එයාගේ කෙලෙස් බව අඩු වෙන්න පටන් ගන්නවා ඒ වගේම එයාගේ පුද්ගල භාවයත් අඩු වෙන්න පටන් ගන්නවා හේතුව ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ අපූර්ව උදාහරණයක් කියලා දුන්න ගලක් සහ පුළුන් කියන එකේ බර සහ ඝන භවයේ හරගේ සැහැල්ලු බව කියන එක ඒ වචන දෙක ඇහෙනකොටම අපිට යම්කිසි හැඟීමක් ඇති වෙනවා. අපි තුල ඉමෝෂන් එහෙම ඒ කියන දේ ඇති වෙනවා. ඒත් එක්ක ගොඩාක් හැඟීම් පහළ වෙනවා. නමුත් අපි ධාතු මනසික ධාතුව වශයෙන් නියම විදියට දකින්න දකින්න සක්මන් භාවනාවේ එතකොට අපේ අර හැඟීම් ඇතිවන ගතිය emotions ඇතිවන ගතිය අඩුවෙන්න පටන් ගන්නවා එතකොට නාම රූප පරිච්ඡේද බවත් ඇති වෙලා ඊට පස්සේ ඉදිරියට යන්න පුළුවන් එතකොට ඒ නිසා තමයි මට හැඟුණේ දැන් බර සහ සැහැල්ලු බව කියන එක නිකන් අපි සාමාන්‍යයෙන් කියනකොට ඇතිවන හැඟීමයි අරක තුලින් හොඳට දියුණු වෙලා සක්මන් භාවනාව දියුණු වෙලා දකින්න தත්වයයි එතකොට හුඟක් වෙනස් වෙනවා එතකොට පරමාර්ථ ස්වභාවය තේරෙන්න පටන් ගන්නවා නේද ස්වාමීන් වහන්සේ ඔව් ඒ ඝන බව කියන දේ ඔව් ඇත්තටම දැන් මේ මේ හැමතැනකම ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම ටිකක් කියන බව ඒවා මේ ශක්ති විශේෂයන් කියන බව හරියට හැඟෙන ප්‍රමාණයට තමයි අපිට මේ සත්වයේක්ය පුද්ගලයේක්ය ආත්මයක්ය කියන මේ මනෝභාවයන් ටික ටික අපට අඩු කරගන්න පුළුවන් වෙනවා. මොකද දීර්ඝ කාලයක් සසරේ අපේ මනසේ තහවුරු වෙච්ච සංකල්පනාවක් නෙමේ ආත්ම සංකල්පේ සක්කාය දිට්ඨිය කියන්නේ. ඉතින් ඒක දුරු කරලා සත්පුද්ගල ස්වභාවයෙන් ඔබට ගිහිල්ලා එතන මේ ශක්ති සමූහයක් ක්‍රියාත්මක වෙන හැටි ඉතින් ඒ ටික තේරුම් ගන්න තමයි අපි මේ විවිධ ක්‍රමවලින් විශේෂයෙන් සක්මන් භාවනාවේදී සක්මන් භාවනාව විතරක් නෙමෙයි අනිත් සෑම ඉරියව්වක්ම පැවැත්වීම. දැන් අපේ රේරුකාණේ මහානායක හඳුරු උන්වහන්සේ බහුලව පොතපත රචනා කළා. ඒතකොට උන්වහන්සේ පොළ ටිකක් අරගෙන පෑන අරගෙන ලියන්න පටන් ගන්නකොටම දැන් ලියන්න ඕනේ කියලා හිතෙන මනෝභාවයත් එක්කලා මේ අතපය හැසිරෙන හැටි, කය හැසිරෙන හැටි, ඊට පස්සේ ඒ මනසේ ගොනු වෙන චේතනාවන් අර පෑනෙන් සටහන් වෙන හැටි. මේක හරියට මේ යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්න වගේ. අර චේතනා පහළ වෙනකොට ඒ චේතනා විසින් වායෝ ධාතුව හසුරවනෝ ඒ වායෝ ධාතුවේ මේ සමස්ත කය නැමැති යන්ත්‍රයම ක්‍රියාත්මක වෙන හැටි. ඉතින් මේවා අට කතාවලින් පැහැදිලි කරනවා මේ හරියට අර මේ මේ යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ ඉන්ධන වලින් යම්සේද ඒ වගේම සුත්ත වශයෙන් ඉඳන් සුත්ත කියලා කියන්නේ නූල් වලින් නූල් වලින් අර රූකඩ යන්ත්‍ර එහාට මෙහාට නූල් වලින් අදිනකොට එක එක අර රූකඩ වල අතපය එසවෙන්නේ යම්සේද අන්න ඒ වගේ තමයි අපේ සිත සිත විසින් මේක කරන්න ඕන මේක කියන්න ඕන කියලා හිතනකොට මේ රූප ධර්මයන් ක්‍රියාත්මක වෙලා හරියට යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා වගේ මේක ක්‍රියාත්මක වෙන හැටි. ඉතින් අර හොඳට ගැඹුරින් යම් කෙනෙක් විදර්ශනා කරන්න පුහුණු වුණාම තමයි දෛනික ජීවිතයේ කරන දේවල් දිහාත් ඒ විදිහෙන් බලන්නට පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට පහුගිය දවසක අපි ධර්ම සාකච්ඡාවක් කරද්දී කතා කළා මේ මේ කය කියන්නේ හරියට අපි මේ කුලියට ගත්තු නිවසක ඉන්නවා වගේ. ඉතින් දැන් කුලී නිවෙස්වල අපට ඕන ඕන විදිහට ඔක්කොම කඩලා බිඳලා වෙනස් කරන්න බැහැනේ. ඒ ඉන්නකොට ඉතින් අපිට පුංචි පුංචි වෙනස් කිරීම් කරගන්න පුළුවන්, සුද්ධ පවිත්‍ර කරගන්න පුළුවන්, පොඩ්ඩක් තින්ත ටිකක් ගා ගන්න පුළුවන්. ඉතින් ඔහොම කර්ටන් එකක් දා ගන්න පුළුවන්. ඔය වගේ පොඩි පොඩි ಜಾති ටිකක් විතරයි අපිට කරන්න පුළුවන්. සම්පූර්ණ ස්ට්‍රක්චර් එක ඒකේ ඒකේ පදනම අපිට වෙනස් කරන්න බෑ. එතකොට ඒ වගේ තමයි මේ කයක් අපට ලැබුණෙන් පස්සේ මට මේ කය හරියන්නේ මේක වෙනස් කරන්න ඕන කියලා අපිට සම්පූර්ණයෙන් වෙනස් කරන්න බෑ. පොඩ්ඩක් ඉතින් හොදලා, කවලා, නාවලා, ඇඳුම් අඳලා ඉතින් පොඩ්ඩක් මේක තියාගන්න පුළුවන් පරිස්සම් කරගන්න. ඉතින් හරියටම ණයට ගත්තු එහෙම නැත්නම් කුලියට ඉන්න ගයක් වගේ. ඉතින් මේ කාරණා ටික කතා බහ කරලා ඊට පස්සේ මම නානකාමරයට ගිහිල්ලා මූණකට හොදනකොට මට එකපාරට ඒ සංඥාව තදට ආවා දැන් මේ නිකන් අර ඒ ඉන්න කුලී ගෙදරක් පොඩ්ඩක් මේ පිරිසිදු කරනවා වගේ වැඩක් නේද මේ කරන්නේ කියන සංඥාව ගොඩක් තදට මනසට දැනෙනවා. ඉතින් ඒක හරීම නිකන් හරිම සැහැල්ලු ගතියක් එතෙන්දී මනසට දැනුණා අර නිකන් මම කියලා පුද්ගලයෙක් කියලා සත්වයෙක් කියලා මම මෙහෙමයි මෙහෙම කරන්න ඕන කියලා ලොකු දේවල් ආරෝපණය කරගෙන ඉන්න ගතිය වෙනුවට මේක නිකන් මේ කුලීකේක ඉන්නවා වගේ නේද කියන සංඥාව. ඒතකොට ඒ කය ගැන විතරයි ඉතින් සිත ගැන නෙමෙයි. එතකොට කය ගැන හරි අඩුතරමින් අපිට එහෙම දැනෙනවා නම් එහෙම ටික ටික දැන් එහෙම කුලීගයක ඉන්නවා වගේ කියලා දැනුණාට පරමාර්ථ ධර්ම වැටහෙන්නේ නැහැ මම මේ උදාහරණයක් කිව්වේ ඒ විදිහට යම් යම් කරුණු අපිට වැටහෙන්න වැටහෙන්න තමයි හරියට ලොකු සැහැල්ලු බව මනසට දැනෙන්න ගන්නෙ අර සත්පුද්ගල ස්වභාවයෙන් ඔබට ගිහිල්ලා අපිට දේවල් දකින්න පුළුවන් වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම දැන් දැන් අපිට දැනෙන්න පටන් ගත්තාම ධාතු වල ස්වභාවය සහ මානසික ස්වභාවය කියන එක දෙකක් වශයෙන් ඊට පස්සේ එදිනෙදා ජීවිතයේදී දකින්න පටන් ගන්නකොට අර හැඟීම් කියන දේවල් වල බලපෑම එන්නෙන් අඩු වෙන්න පටන් ගන්නවා නේද ස්වාමීන් වහන්සේ ඒක ඒ කියන්නේ අපි ඇත්තටම බව නැති වෙනවා හැඟීම් සහැල්ලු බව හැඟීම් කියන්නේම මේ ඇලීම් ගැටීම් ආදී වශයෙන් අපිට අර හැඟීම් කියන්නේ ඇත්තම ඇත්තටම නිකන් සමබර කුසල මනෝභාවයක් නෙමෙයි. දැන් සද්ධාව වුණත් හැඟීමක් හැටියට මතුවෙනකොට ඒකේ අර ප්‍රඥාවේ අඩු ගතියක් එතන ක්‍රියාත්මක වෙනවා. ඒතොර සද්ධා වුණත් ප්‍රඥාවෙන් යුක්ත වුණාම තමයි ඒක ඒක උසස් ගුණයක් බවට පත් වෙන්නේ. එතකොට ඒක තවදුරටත් හැඟීමක් නෙමෙයි. නිකම් නිකම්ම නිකන් හැඟීමක් නෙමෙයි. ඒක හොඳ උසස් ගුණයක් එතන එතකොට ඇති දැන් අපි හිතමු මේ අපේ මනසේ කරුණාව මතුවෙනවා කියලා. ඒතර කරුණාව ගුණයක් හැටියට මතුවෙන්නේ ඒ ප්‍රඥාවත් එක්කලා. ඒතර ප්‍රඥාව නැති වෙච්ච ගම අපිට ඒක නිකන් 아무තු සංවේදී බවක් එක්කලා අපි හැංගීම් බර වෙනවා. ඉතින් අන්න ඒ වගේ අර හැංගීම් වලින් අපට නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ මේ යථා ස්වභාවයෙන් ප්‍රඥාවෙන් දේවල් වැටහෙන ප්‍රමාණයත් එක්ක. එහෙමයි ස්වාමින්වහන්ස ඒ නිසා මේ අනිත් භාවනාවලට වඩා බොහෝ විට සාමාන්‍ය ජීවිතයට අපිට පුරුදු කරගන්න පුළුවන් නම් හුඟක් නිවෙන ස්වභාවයකට ඉක්මනටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් වෙනවා අනිවාර්යයෙන් මේ කරු හොඳයි ස්වාමින්වහන්ස බොහොමත්ම පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි